নමස්කාරය වේවා. ස්වාමීනි මේ දින ගණනාවෙම උතුම් අරහත් මාර්ගයේ පිළිබඳව ඔබ වහන්සේ අපට කරුණු පහදා වදාළේ. අදත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණ අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මේ කාලය පුරාවටම රහතන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ කොහොමද කියලා ඒ රහතන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනකොට ඒ රහතන් වහන්සේ තමාගේ සිත තුළ ඒ අරහත්ත්වයේ පිණිස උපදවා ගන්න ಗುಣධර්ම සහ ඒ අරහත් මාර්ගය පුරුදු කර ගන්න හැටි තමයි මේ මිලිඳු රාජ ප්‍රශ්නේ නැත්නම් මිලින්දා ප්‍රශ්නේ මේ කරුණවල තියෙන්නේ. එතකොට මේකෙන් සද්ධාව උපදිනවා. ඒ වගේම රහතන් වහන්සේලාගේ ජීවිත ගැන පැහැදීම උපදිනවා. ඒ වගේම නාගසේන මහරහතන් වහන්සේ මේවා විග්‍රහ කරන හැටි පැහැදීම උපදිනවා. ඊට පස්සේ අනුමෝදන් වෙන රාජ්‍යරෝ ගැන පැහැදිලිව උපදිනවා. එතකොට මේ නිවන් මාර්ගේ ගමන් කරන්න මහත්මයා මුලින්ම ඕන වෙනවා පහන් සිත. එහෙමයි සර්. පැහැදුණු බව ගමනක් යන කෙන රාත්‍රී අන්ධකාරයේ ගමනක් යන කෙනෙකුට අතට ලැබුණ ආලෝකයේ යම්සේද ඒ වාගේම නිවන් මාර්ගේ ගමන් කරන කෙනාට පහන් බව සිතේ පැහැදීම හරියට උපකාර වෙනවා තුනුරුවන් කෙරෙහි. එහෙමයි සාරා. එතකොට ඇත්තටම අවිවාදයෙන් කිය යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි මේ මිලිඳු රාජ ප්‍රශ්නේ මෙච්චර රසවත්ව ඒ වගේ මෙච්චර අර්ථයක් ගන්න පුළුවන් විදිහට ඒ වගේම බොහෝ දෙනෙකුට මේ ධර්මය අහන්න පුළුවන් විදිහට මේ අවස්ථාව උදා කළේ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ දහම් කතිකාවතේ සදහම් පිළිසඳරේ සම්පූර්ණ පුණ්‍යස්කන්ධය උන්වහන්සේටම අනුමෝදන් වෙන එක. මම ඒක තේරෙන කාරණාවක් තමයි ළඟදී මහත්මයෙක් මේ මිලිඳු රාජ ප්‍රශ්නේ නිතරම බලන මහත්මයෙක් ලිපියක් එවලා තිබුණා. ඉතින් එතුමා මේ වෙන පරිවර්තනවල බාහිර පරිවර්තනවල පෙරවදන කියවලා. මමත් ඒවා කියවලා තියෙනවා. මහත්මයා මම ඒක කලින් දවසකත් මතක් කළා. ඒ පෙරවදනේ මේ ඒ පෙරවදන ලියන සමාහලට මහාචාර්යවරයෙක් කියන්නකෝ. එහෙමයි. නාගසේන මහරහතන් වහන්සේ වැරදි හොයනවා. දැන් උදාහරණයක් ගත්තොත් නාගසේන මහරහතන් වහන්සේ මිලිඳ රජුගෙන් අහනවානේ රයිතුමනි මේ මොහොතේ කෙනෙක් එක වෙලාවම කෙනෙක් මැරිලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනොත් එක වෙලාවම කෙනෙක් මැරිලා කාශ්මීරේ ඉපදුනොත් ඒ දෙදෙනාම ඉපදෙන්න වෙලාවක් යනවාද කියලා. ඊට පස්සේ රජුරෝ කියනවා නෑ ස්වාමීනි එකම මොහොතේ උපදිනවා කියලා. රජු විමසන ප්‍රශ්න. ඔව් රජු විමසන ප්‍රශ්නෙටනේ උත්තරයක් දෙන්නේ. එතකොට මේ පෙරවදන ලියන මහාචාර්යවරයා කියනවා රජතුමා සංඝයා වහන්සේ නිසා නිහඬව ඔකට ඔව් කිව්වට නාගසේනයන් වහන්සේගේ උපමාව වැරදි කියනවා. ඇයි බඹලෝ ඉපදුන කෙනා ඒ මොහොතේ ඉපදුනා කාශ්මීරයේ මව්කුසක ඉපදුන කෙනා මාස 10කට පස්සේ උපදිනවා කියන්නේ. උපදින්නේ. එතකොට අර මහාචාර්යවරයා මේ බුද්ධ ශාසනයේ තියෙන උපත සම්මුති උපත ඒව ගැන දන්නේ නැහැ. පරිචම්පාදයක් දන්නේ නැහැ. එතකොට අර ඒ පෙරවදන් ලියපු කියවපු එක මහත්ෙක් තමයි මේ ලිපිය එවලා තියෙන්නේ අනේ ස්වාමීනි මෙහෙම හරියට සංවේගයටපත් වුණා මේ මේ මෙවුන් මහාචාර්යවරු කියලා මේ පෙරවදන් ලියනවා මේ රහතන් වහන්සේලාටත් උගන්වන්න යනවම මේ ස්වාමීනි ඒ මිනිස්සු දන්නේ නේද මේ මෞකුසක මහත්ය කලලි කෙනෙක් ඉස්සලාම තෙල් බින්දුවක් තරම් තෙල් බින්දුවක් තරම් මව් කුසේ හටගන්න කලලී තමයි විඥානේ බැසගන්නේ. ඒ යම් මොහොතක මව් කුසේ මේ විඥානේ බැසගත්තද ඒක තමයි උපත. ඒකනේ අපිට උපසම්පදා කරනකොට අවුරුදු 20 හදාන්නේ මව් කුසේ හිටපු කාලෙත් එක්කනේ. ස්වාමීන් ඒ කාරණාව අපි දැනගත්තේ ඒ අමහත්ය අපි කියමු සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්නවා උපසම්පදා වෙන්න කැමති අවුරුදු 19. එහෙමයි සර්. ඒතර බුදු අවුරුදු 20න් තමයි උපසම්පදාව පිහිටන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මව් කුසේ හිටපු කාලයත් ඒ මාස 9ක් ගන්න කියලා උපත උපතට කියලා. එහෙමයි සාරා. වයස ගණන් වයස ගණන් කරන එක. එහෙමයි. ඊළඟට අපිට පරාජික ආපත්‍ය වල මනුෂ ඝාතනයක් කියන එක තැන විස්තර කරනවා. මව් කුසේ තියෙන කලලේ ඝාතනය වෙන්න වචනයක් කියලා ඒ හේතුවෙන් කල්ලේ ඝාතනය වුණත් මිනිසෙක් මරපු පාප කර්මයට ඒ ආපත්‍යයට පරාජිකාවට පත් වෙලා මහානකම නැති වෙනවා කියලා. එතකොට ඒක එයාට තේරුම් ගන්න බැරි වුණා. ඉතින් අර ගමේ ගොඩ හිටපු අර මිනිස්සයා තේරුම් ගත්තා ඒක. එතන ස්වාමීන් මේ ශ්‍රද්ධාව පැහැදීම ඔබ වහන්සේ උගත්කම ශ්‍රද්ධා උගත්කම මේ රහතන් වහන්සේලාගේ ධර්මයේ අභිභවායන්ට කල්පනා කරපු මෝඩ උගත්කමේ ප්‍රතිඵල. එහෙමයි ස්වාමීන් ගොඩාක් අයට තියෙනවනේ. දැන් ගොඩාක් අහිංසක මිනිස්සුනේ මේ ධර්මය අහන්නේ. මහා මිනිහලාට එපැයි අභිධර්මය. ඒකට හේතුව ඒකට හේතුවම ඒ තමන් මවාගත්ත ලෝකේ. මවාගත්ත ලෝකෙමයි ඕනන්නේ. නොතේරෙන අංගල දෙමනක් කිව්ව නේද? අංගල දෙමර කියන්නේ. මේ නොතේරෙන දෙයක් කිව්වොත් එහෙම ආන්න මේ ඒක හොඳයි. නොතේරෙන දෙයක්. ඉතින් ඊළඟට මේ ක්‍රමානුකූලව පුහුණු වීමක් ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙලක් ඊළඟට දැන් මේ රහතන් වහන්සේලාගේ අරහත් මාර්ගය ගැන මේ තියෙන විස්තර එතන මේ මොකක්වත් නැහැනේ ස්වාමීනි හැම අවස්ථාවකම අර ධර්මයට අනුව පිළිතුර හොයන්න අපි උත්සාහ කරන්න ඕනේ කියන කරුණ ආනේ අර සුලං ධර්මයට නැමුණු ඔව් ඒකට මොකද්ද අපිට තිබ්බ උපමාව උණ ගහ උලඟ යන පැත්තටම නැමෙනා වගේ තමන්ගේ ජීවිතේ බුද්ධ වචනේ පැත්තටම හරව ගන්න කිව්වා. එහෙමයි සර්. ඉතින් එතකොට ඒ මහත්මයා ලියලා ඉවලා තියෙන ඒතුමා තේරුම් ගත්ත විදිහ හරි. උපත කියන්නේ මව කුසේ ඉපදීමමයි. එතකොට මේ වගේ බාහිර පොත්වත් පත්වල පෙරවදන ලියන මේ මිනිස්සු ගොඩාක් රහතන් වහන්සේට අගෞරව කරලා තියෙනවා. දැන් බලන්න රහතන් වහන්සේලාට අගෞරව කරන අය මේ රහතන් වහන්සේලාගේ ධර්ම පොත් ආශ්‍රයෙන් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. නිරේ යන අයත් ඉන්නවා මේ කස්සෙම. පහන් පහදින අයත් මේ කස්සෙම ඉන්නවා. මේ බනහන අය අතරතුර දෙව්ලෝ යන අයත් ඉන්නවා. නිරේ යන අයත් ඉන්නවා. ඇයි මහත්තයා අපි කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව සත්භාවයෙන්මනේ මේ අපි මේ මේ ධර්ම ප්‍රචාරය කරන්නේ එහෙමයි ස්වාමී. ඒතර අපේ ධර්ම ප්‍රචාරයේ මහමෙවුනාවේ පාරිශුද්ධ වෙන්නේ බුද්ධ වචනේ දිශාවටම බුද්ධ වචනෙන් ඔප්පු කර කර මේ වචනේ තියෙන්නේ කිය කියන්නේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට එහෙව් එකෙත් අඩුපාඩු දෝෂ හොයා යනවා කියලා කියන්නේ මේ ඒකට හේතුව තමයි අසත්පුරුෂයා ධර්මය අහන්නේ අඩුපාඩු හොයන අදහසින්මයි. එතකොට මේ බණහන අය තුලත් ඇති අඩුපාඩු හොය හොයා නිරේ යන පිරිසක්. බණහන අය තුලම ඇති සිත් පහන් කරගෙන සුගතිය යන පිරිසක්. බණහන අය තුලම ඇති ධර්මයේ පුරුදු කරන පිරිසක්. එහෙමයි. ළඟදී මේ එක්තරා උපාසිකාවක් ඇවිල්ලා ඒ උපාසිකාව ධර්ම මාර්ගයේ දියුණු කරන විදිය කියලා එතුමිය කිව්වා මේ මේ පුරුදු කරපු වැඩපිළිවෙලින් මේ මහමෙවුනාවෙන් කියලා දෙන ධර්මයේ වැඩපිළිවෙලින් මේ ෆෝන් එකක් පාවිච්චි කරන එක විතරයි කිව්වා එතුමිය අර අපි අනිතර ෆෝන් එකේ අනතුර කියලා දෙනවනේ. ඒකත් එක්ක මේ අයින් උනේ අනිශීල වැඩ පිළිවෙල පුරුදු කරගෙන යනවා කියවෝ. ඉතින් හොඳ කාරණාවක්. යහපත් කාරණාවක් නේ. ඉතින් ඒ නිසා මේ අරහත් මාර්ගය කියන එක කලබල වෙන්න හොඳ නෑ මහන්තයා මේකේ. හරියට නුවණ තියෙන්න ඕන. මොකද අපිට සංසාරේ ගොඩාක් වැරදුන දෙයක් මේක. නොගිය පාරක් මේක. ස්වාමීන් වහන්සේ ගුණධර්ම හදවත තුල වැඩි දියුණු කරගැනීමම යන රහතන් වහන්සේලාගේ ධර්මයට ගරු කරමින් තථාගතයන් වහන්සේගේ ධර්මයට ගරු කරමින් ඒ ධර්මයේ ගැන සිත පහදවාගෙනම යායුතු මාර්ගයක් මහත්ය මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අද කාරණාව කතා කරමු. ඉතින් ඒ නිසා මේ අපිට මේ වෙලාවෙ ඉතින් ඇත්තටම ගත්තොත් මේ එක එකිනෙක අඩුපාඩු වෙලත් අපිට තේරුමන්නේ ඉතින් හොඳම දේ තමයි මේ අපිට ලැබිච්ච ධර්ම දායාදය ගැන. ඒකයි අපේ හිතෙන් කෝටි කෝටි වාරයක් ලොකු ස්වාමීන් වහන්සේට ස්තුති පූජා වෙන්නේ උන්වහන්සේ අවංකව මේක කළා. උන්වහන්සේ ත්‍රිපිටකේ පරිවර්තනය කළා. කවදාවත් ත්‍රිපිටකේ පාළි වචනයක වැරද්දක් උන්වහන්සේ අපිට කියලත් නැහැ. ඊළඟ උන්වහන්සේගේ පොතක ලියලත් නැහැ. එහෙමයි උන්වහන්සේ ත්‍රිපාලි ත්‍රිපිටකයේ තියෙද්දී ඒ ත්‍රිපිටකයෙන් පරිවර්තනය කළා. එතකොට පාලි වචනේ බුද්ධ වචනේ ඒ විදිහටම තියෙනවා. එහෙමයි සම්. ඒතර මේ දැන් මේ ත්‍රිපිටකයෙන් කියලා කරුණු ගාරම් බණ කී කියන අය අනිත්‍යයට අනිච්ච කිව්වා. ඊළඟට මොකද්ද එක එක වචන කරනවා. ඒ වහත කියන්නත් අපිට මේ මොකද්ද වගේ ඉච්චර මේ බුදුරජාණන් වහන්සේගේ හදමන්ලෙන් උපන් ධර්මයට මේ කරන නිග්‍රහය. කරන්න දෙයක් නෑ මේ බුද්ධ ශාසනය අවසාන යුගයේ සිට පහදවගෙන මේ ශාසනයෙන් පිහිට ගන්න තියෙන මේ අවස්ථාව මගහැර ගන්න එපා. ඉතින් අද අපි කතා කරන්නේ මේ බලන්න මේ රහතන් වහන්සේලා නමක් බිහි වෙන්න මේ මාර්ගයේ දියුණු කරන හැටි එතකොට අපි බලමු අද කාරණාව අවසරයි. සූර්යාගෙන් සත් අංගයක් ගැනීම ගැන ප්‍රශ්නය 102 වෙනි පිටුවේ. එහෙමයි. ස්වාමීන් නාගසේනයන් වහන්සේ සූර්යාගෙන් ගත යුතු අංග හත කුමක්ද කියනවා මහරජාණෙනි සූර්යා සියලු ජලය වියලා දමයි ඉරෙන් පුළුවන් සියලු ජලය වියලා දමන්න. ඒකනේ හිරු මඩලවල් හතක් පාය වෙලා මේ ලෝකේ සම්පූර්ණ ජලය හිස්සලා මේ ලෝකෙ ගිනි ගන්න කාලයක් එනවනේ. එහෙමයි. ඒක කල්පේ අවසාන වෙන්නේ. කල්ප විනාශය. කල්ප විනාශය. එහෙමයි සාර. එහෙන් මහරජාණන් පිළිවෙත හේදෙන භික්ෂුව විසින් සියලු කෙලෙස් ඉතුරු නොකොට වියලා දැමිය යුත්තේය. මහරජාණන් සූර්යාගමේ අංගි ගන්නවා. ඉර ජලයේ වියලා දමනවා වගේ. මේ කෙලෙස් ගඟ වියලා දමනවා. එතකොට මහත්තයා ජලය වියලවලා හිරු හිරුගෙන් ජලය වියල මේ වේලවලා දමනකොට ඉතුරු කරලා වේල මේ එහෙම එකක් නැහැනේ. ඒ කියන්නේ අහවල් තැන ජල බිඳුවක් ඉතුරු කරනවා කියන්නේ. ඒ වගේ මහත්යක් කෙලෙස් නසනවා කියන්නේ සකල ක්ලේශමයි නසන්නේ. එහෙමයි සාරා. එකක් ඉතුරු කරගෙන නැහැ. එකම එක අංශු මාතරක කෙලෙසයක් ඉතුරු කරගෙන රහත් වෙනවා කියලා කන්නේ. සකල ක්ලේශ නැසනවා. සියලුම කෙලෙස් නැසුවා කියන එකටයි අරහත්ත්වය කියලා කියන්නේ. සියලුම කෙලෙස්. එහෙමයි. දැන් සෝතාපන්න කියලා කියන්නේ කෙලෙස් සහිතයි. සකදාගාමි කියන්නේ කෙලෙස් සහිතයි. අනාගාමි කෙනත් කෙලෙස් සහිතයි. රහතන් වහන්සේ නිකලෙස්. එහෙමයි සාරා. කිසිම කෙලෙසයක්. හිරු මණ්ඩලක් ජලයේ වියලා දමනවාසේ. සකල ක්ලේශ වියලවා දැමු හිරු මණ්ඩලක් වගේ තමයි රහතන් වහන්සේලා. එහෙමයි. ඒ විදිහට ඒක තේරුම් ගන්න දෙන්නේ. ස්වාමීනි අපි දැන් කෙලෙස් අනුසේ වශයෙන් තියනවා කියලත් සමහර කෙලෙස් අනුසේ වශයෙන් තියෙන කෙලෙස්නේ එන්නේ. අනුසේ තියෙනවානේ පටිඝානුසය. හිත ගැටෙන තරහ එන ක්‍රෝධ එන ස්වභාවයක් ඇතුලේ නිදාගෙන තියෙනවා. හැඟවිලා තියෙනවා. මේකට කරුණ යෙදිච්ච ගමන් එනවා උඩට. එතකොට සැඟවිලා තියෙන කෙලිස් මූල ස්වභාවයට කියනවා අනුසය කියලා. පටිඝානුසය, ඊළඟට රාගානුසය. එහෙමයි. දික්ඨි අනුසය. මේ විදිහට තියෙන දෘෂ්ටි එක එක දෘෂ්ටි වලට වැටෙන්න පුළුවන් ස්වභාවයක් හිත තුළ තියෙනවා අභ්‍යන්තරේ. ස්වාමීන් දැන් ඒ ඒ දෘෂ්ටි තියෙන අපිට අපිටත් යමක් අදාහ ගන්න දෘෂ්ටිය පිළිගන්න ස්වභාවයක් අපිට තියෙනවා. අපේ වාසනාවට, අපේ දෘෂ්ටියට, අපේ අදහ අදාහ ගැනීමට, අපේ බැස ගැනීමට බුදු කෙනෙක්ගේ ධර්මයක් ලැබුණා. එහෙමයි ස්වාමීනි. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කරන්නේ ඒ එයාගේ තියෙන අදහසෙන්ම, එයාගේ තියෙන දෘෂ්ටියෙන්ම, එයාගේ තියෙන ශ්‍රද්ධාවෙන්ම කෙලෙස්ම නසලා දානවා. එහෙමයි. එහෙම වෙන්නේ. දැන් කෙනෙක්ගේ දෘෂ්ටි වැරදුනොත් දැන් අපි හිතන්නකෝ ඔය මේ අන්තවාදී ආගම් වල දෘෂ්ටියනේ. මහතේ දෘෂ්ටි අනුසය තියෙන නිසා ඒ දෘෂ්ටි අනුසය කෙනෙක් ප්‍රහාණය කරලා නැත්නම් මාර්ගඵල ලැබලා නැත්නම් ඔහු ඔය අන්තවාදී ආගමක ඉපදුනොත් එහෙම ඔහු ඒක වැරඳ ගන්නවා. ස්වාමීන් සසර යනු ඒ දෘෂ්ටි අනුශේත ගොදුරු වෙන්න ඉඩකට කොහොමද තියනවා කියන එකමද ඔය ඒකමනේ මාර්ගඵල නොලැබුවා කියන්නේ ඒකද එහෙමයි සාරා දැන් අපි උදාහරණයක් ගමු හොඳට මේ චතුරාර්ය සත්‍ය අහගෙන ඉඳලා කාලයක් යනකොට බුදුන් උපන්නේ ලංකාවේ කියලා පිළිගන්නවානේ. ඒ දෘෂ්ටිද කියන්නේ. ඊට පස්සේ මේ අනේ මේක අහිංසකව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගුණධර්ම පුරුදු කරන්න ඕන කියලා අහගෙන ඉන්න අයම කාලයක් යන නෑ නෑ අන්න අහිංස සතියේ මාර්ගඵල ලබා දෙනවා. අපි එහෙට යමු කියලා ඒ දෘෂ්ටිය අදහනවානේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ දෘෂ්ටි වලට යන ස්වභාවයක් හිත ඇතුලේ තියෙනවා. ඒකද කියනවා දිට්ඨානුසය. ස්වාමීන් වහන්සේ පෝරිසාද කතාවස්තුවේදී මේ දේශනා කරන්න තියදුනේ. දැන් බලන්න ඒ ඒකෙදින් එයා මේක ඒකේ මිනිමස් කන ස්වභාවය. ඒක අපි කිය මේකට කියන්නේ රාගානුසය වගේ එක. එහෙමයි ස්වාමීන් රාගානුසය වගේ. එතකොට මිනිමස් කන සංසාරේ මේ මිනිමස් කාලා ඔහුගේ තිබ්බ අනුසය පළවෙනි මිනිමස් කෑමෙන්ම ආවනේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ සංසාරේ කාමයේ භුක්ති විඳලා විඳලා විඳලා සැඟවිලා පුංචි අතේ බබෙක් විදිහට චූටි බබෙක් විදිහට මොන්ඩිසෝරි ළමෙක් විදිහට එක වසර දෙක වසර චූටි බබාලා විදිහට රාගය ගැන කාමය ගැන මොකුත් නැතුව එහෙමයි වගේ ඉඳලා පළවෙනි අත්දැකීම ආපු ගමම්ම ඇවිස්සෙනවා එතකොට මේ ඒ සංසාරේ සසරේම සැඟවිලා නරකට යොමු වෙලා තිබ්බ හැඟීම් දැනීම් සිවීම් පරේෂණ ඒ ඔක්කොම එන්න ගන්නවනේ පළවෙනි අත්දැකීමත් එක්කම ස්වාමීන් වහන්සේ තව තැනක බ්‍රහ්ම ලෝකේ බොහෝ කාලයක් ඉපදිලාමත් මනුස්ස බ්‍රහ්ම ලෝකේ බොහොම හොඳයි කාරණාව. සමහර ආයස තියෙනවා බ්‍රහ්ම ලෝකේ කල්ප 500. එහෙමයි. ඒතර බ්‍රහ්ම ලෝකේ කල්ප 500ක් රාගසිතක් නැතුව, කාමාසාවක් නැතුව, කාම සංඥාව නැතුව ඉන්න කෙනා මනුස්ස ලෝකේ ඇවිල්ලා ස්ත්‍රී පහසෙන් ආය රාගේ වැස ගන්නවානේ. කල්ප 500ක් රාගේ නැතුව ඉඳලා. එහෙමයි. තාපසවරු ආපහු කාමයට වැටෙන එක ගැන කවර කතාවද? හාමුදුරුවෝ සිවුරැල්ලා ගෙදර එන එක ගැන කවර කතාවද? කෙලෙස් වල භයානකකම. ඒ නිසා හිරු මඩලක් ජලයේ වියලා දමනවා වගේ. මේ සම්මේ නිවන් මාර්ගය යන භික්ෂුව සකල ක්ලේශෝ ප්‍රහාණය කරලා වියලවා දමලා නිකිලස් භාවයටපත් වෙනවා. ඒ රහතන් වහන්සේලාට নমස්කාර වේවා. එහෙමයි ඊළඟ තියෙනවා සූර්යා කළුවර අන්ධකාරයේ නැසයි. එසේම මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සියලු රාග අඳුර, ద్వේස අඳුර, මෝහ අඳුර, මාන අඳුර, දෘෂ්ටි අඳුර, කෙලෙස් අඳුර, සියලු දුසිරිත අඳුර නැසිය යුත්තේය. මහරජාන්නේ සූර්යාගේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේය. මෙතන තියෙනවා රාග, ద్వේස, මෝහ, මාන, දෘෂ්ටි කෙලෙස් අඳුරක් කියනවා එහෙමයි ස්වාමී අන්ධකාරය යථා ස්වභාවය පේන්නේ නැහැ ඒකට අන්තවාදී ආගම් වලට යථා ස්වභාවය පේන්නේ නැහැ එහෙමයි ස්වාමී දෘෂ්ටියකට බැසගත්තොත් යථා අඳුරමයි තියෙන්නේ ඔව් සිංහල සිංහල ජාතියක් නම් ඔබ බුද්ධඝම නොවේ නම් නිකමට මහවංශයක් මහවංශේ නිකමට කියවන්න තමන්ගේ ආගම් ආපු හැටි මේ ලංකාවට එහෙමයි ස්වාමී සිංහල මිනිස්සුත් කියන්න කියවන්න වෙන මිනිස්සුත් කියවන්න වෙන ආගම් වල අයත් කියවන්න බුද්ධ ආගමේ අයත් මාවංශ කියවන්න කොහොමද ආගම් ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඒක සීනුවණින් කියවුවොත් එහෙම මිනි මරාගෙන ලේ වගුරුවාගෙන ආපු අපිට බලෙන් කරට දාපු ආගම් එපා වෙනවා. එහෙමයි. එතකොට එහෙම එපා කියන්නේ නැතුව පවුල් පිටින් පන්සල් පිටින් ඔක්කොම මේ අදාගෙන මේ ඒ කරන වෙනත් මේ දෘෂ්ටි ඒවත් එක අදහන් ආගම් එක්ක බලනකොට ඒ මිනිසුන්ට ඒකේ වැරද්දක් අඩුපාඩුවක් දෝෂයක් නොපෙනෙන්නේ දික්ටි අඳුර නිසා. එහෙමයි ස්වාමීනි. රාගයේ අඳුරක් කියන එක මහත්තයා තේරෙනවනේ. අද කාලේ මහත්තයා මේ අද කාල එක දවසට එක දවසට අම්මයි පුතයි එකට හිටපු මේ ජරා වැඩ කරන මේ පැමිණිලි තුනක් අනිවාර්යෙන් අපරාධ විමර්ශනයේට එනවා කියලා මහත් එක් මාත් එක කිව්වා. එහෙමයි සර්. ඊළඟට තව තව වෙනත් ගොඩාක් දේවල් දවසට එනවා. එතකොට තමන්ගේ පුතාට අම්මා වඳුර ගන්න බැරි අඳුරක් වෙනවා. රාගයෙන් උපදිනවා. සහෝදරයාට සහෝදරිය අඳුර ගන්න බැරි රාගයක් එනවා අඳුරක්. ඊළඟට තාත්තට දුව අඳුර ගන්න බෑ මේ මං නිසා ජාතක වෙච්ච දරුවා කියලා දුව අඳුරා ගන්න බැරි වෙනවා. ඇයි අඳුරා ගන්න බැරි? අඳුර නිසා. කොහමද අඳුර? රාගය. එහේ ස්වාමීනි. ඊළඟට මේ නොගැලපෙන දේවල් මේක සුදුසු නෑ. මේක මට හරි නෑ. මේක සමාජයට හරි නෑ. මේක සත්පුරුෂය ප්‍රශංසා කරන දෙයක් නෙවෙයි කියලා ඒ දේ පේන්නේ නැතුන් තමන්ගේ ජීවිතේ නොමඟ යනවා. ඒ ඒ යන්නේ අඳුරක් නිසා. දෙමව්පියෝ දහඩිය මහන්සියෙන් හම්බ කරන දේවල් ටික විනාශ වෙනවා. ඇයි? අඳුරු නිසා. දවසක් දෙකක් දැකලා හිතවත් වෙලා යාළු වෙච්ච මාසයක් යාළුලා හිටපු එකත් එක්ක මේ යනවා තැන් තැන් වල ළඟින්ද. ඇයි මේ විශ්වාස කරන්නේ? අඳුර නිසා. එහෙමයි. රාග දේශ මොහ ඊළඟට කඩුවක් අරගෙන දැන් අර පහුගිය දවස්වල වෙච්ච දෙයක් මේ ඔයාලා දන්නේ නැති මම හිතේ වෙන්න අප්පු පැත්තේ වෙන්න ඕනේ නේද අර වතුර වැටෙනවා ගෙදරකට කියලා මේ පොලිසිය පැමිණිලා දාලා හරි ඊට පස්සේ අර මිනිහෙක් ගිහිල්ලා කඩුවක් අරගෙන අර පුංචි අනේ අවුරුදු 8ක පොඩි බබායි ඊළඟ අවුරුදු 18ක 19ක කෙල්ලයි කපලා දැම්මේ එහෙමයි සම් ඒ ද්වේෂය මහත්ය වැස්ස වතුර කාන්දු වෙනවා කියන වැස්ස හැමදාම වෙනවද මහත්ය එහෙමයි මේක ගම් වතුරට හොයලාද අන්තික පොලිසිය පැමිණිලක් ලෝක මේ ලංකාවෙම දාපු එකම පැමිණිල්ලද ඔය? ද්වේෂය නැමැති අඳුර ආවට පස්සේ අරුම් පොඩි එවුන් දෙන්න පොලිසිය ගැන පොලිසිය දැකලත් නැතුව ඇති. ඒක හරි සංවේගයි. අඳුර. ද්වේෂ අඳුර. මෝහ අඳුර. මෝහ අඳුර. රාග අඳුර. අම්මෝ අර මට මේ තව මේ මහත් එක්කව ස්වාමීනි බලන්න මේ ලෝකේ ස්වභාවය මේ Facebook එකේ කෙල්ලේ මේ අද නිර්වත්ව ඇඳගෙන මේ වතුර බේ භාජනේ නාලා දැන් එයා වොයිස් කට් එකක් දැම්මා මේ වතුර බෝතල් කරලා විකුණනවා මේ ගන්න කියලා. පැයක් ඇතුළත ඒ වතුර බෝතල් ටික ඔක්කොම අරන් කොල්ලෝ බිව්වා. මේ කොහෙවත් යන ජරා ගෑණියෙන් නාපු වතුර. රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර, දෘෂ්ටි අඳුර මේ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ අඳුර නැසලා ප්‍රඥා ලෝකේ පහළ කරගන්න. එහෙමයි ස්වාමී. සුළුපට දෙයක්ද ඒ? කොච්චර සාන්තයිද? කොච්චර ප්‍රණීතයිද? රහතන් වහන්සේලා. එහෙමයි ස්වාමී. නේද? එහෙමයි. ඒකයි. ඉතින් ඒක ඒ නිසා තමයි තියෙන්නේ අර සූර්යා කළුවර අන්ධකාරයෙන් නැසනවා වගේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයා මේ කෙලෙස් අඳුර නැසලා ආලෝකයටපත් වෙලා. ඒකට ඇත්තම මහත්ය රහතන් වහන්සේලා තමයි මේ ලෝකේ යථා ස්වභාවය ඒකාන්තයෙන් පෙනෙන ඇත්තෝ. එහෙමයි ස්වාමී. ස්වාමීන් මේ අඳුරේ ස්වභාවය ගැන ඔබ වහන්සේට පහදා වදාළේ. අවසරයි. සිරු විසින් අන්ධකාරය නැසනවා වගේ මේ බුද්ධ ශාසනයේ භික්ෂුව රාග, ద్వේෂ, මෝහ, මාන, දිෂ්ටි, කෙලෙස්, දුසිරිත් නැමැති අන්ධකාරය දුරු කරනවා කියලා කියනවා. ඒ වගේ දුරු කරපු උත්මයා තමයි රහතන් වහන්සේ. ඒ වගේම මහත්තයා තවද මහරජාණනි සූර්යා රැස්මාලාවෙන් යුක්තයි. හිරු රැස් තියෙනවා රැස්මාලා. ඒ වාගේ මහරජාණනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් කුසල් අරමුණු රැස්මාලාවෙන් යුක්ත විය යුත්තේය. මහරජාණනි සූර්යාගේ මේ සිව්වෙනි අංගය ගත යුත්තේය. සූර්යා හිරු රැස් මාලාවෙන් යුක්ත වෙනවා වගේ භික්ෂුව කුසල් රැස් මාලාවෙන් යුක්ත වෙන්න කියනවා. කියන්නේ විශ්වගෙන් කියනකොට ඒකත් ලෝකෙට කුසලයක්. කරන දේෙන් උපදින්නේ කුසලයක්. එතකොට මේ භික්ෂුව හැම මොහොතකම කුසල් කිරීම නැමැත්ති යෙදී වාසය කරනවා. එහෙමයි. ඒකනේ බුදුරජාන් වහන්සේලාගේ බුද්ධානුශාසනාවල තියෙන්නේ. සබ්බ පාපසකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපණං ඊතම් බුද්ධානුශාසනං. එහෙමයි. සියලු කුසල් උපදවනවා. ඒකට භික්ෂුව හැම මොහොතකම හැම වෙලාවකම කුසලයේම තමන් තුළ පුරුදු කර කර ඉන්නවා. ඒතකොට මේ භික්ෂුවගේ ජීවිතේ විහිදෙන්නේ ලෝකෙට පෙනෙන්නේ කුසලයෙන්මයි. ඉවසන බවෙන් පේනවා මේ හාමුදුරුවෝ ඉවසන කෙනෙක්. එහෙමයි. මේ හාමුදුරුවෝ ඒ කියන්නේ ඉර රැස්මාලාවෙන් නෙපෙන්නේ. එහෙයි. රැස් විහිදෙන නිසා ඉර පේන්නේ. එතකොට මේ භික්ෂුව ඉවසනවා කියන එකෙන් භික්ෂුව ප්‍රකට වෙන්න ඕන. කියන පේන්න ඕන. මේ භික්ෂුව ඉඳුරන් සංවර කෙනෙක්. මේ භික්ෂුව ධර්මයේ පවසන කෙනෙක්. මේ භික්ෂුව මෛත්‍රියෙන් යුක්ත කෙනෙක්. මේ භික්ෂුව ලද දෙයින් සතුට වෙන කෙනෙක් මේ භික්ෂුව නිදිවරාගෙන භාවනා කරන කෙනෙක් මේ භික්ෂුව සාන්ත ඇවතුම් පැවතුම් ඇති කෙනෙක් මේ භික්ෂුව සීල සංවරයෙන් යුක්ත කෙනෙක් කියලා කුසලයෙන්මයි භික්ෂුව ලෝකයට පේන්නේ එහෙමයි ස්වාමී හිරු රැස්මාලාවෙන් පෙනෙනවා වගේ පැතිරිලා යනවා වගේ එහෙයි වෙනත් කාරණාවන් වලින් අපිට භික්ෂුන් වහන්සේ ප්‍රකට නොවේ යුතුයි කියන කාරණා. ඒක වෙනත් කාරණාවක් ඒ භික්ෂුවගේ රැස්මාලාව විත්තේ කුසලෙ. එහෙමයි සර්. එහෙම නැත්නම් නිකන් කට හැකර කමවත්. එහෙම නැත්නම් මේ මේ ඡාන්දිකමවත්. එහෙම නැත්නම් කෝණු හරප කියන එකවත්. විහිළුවවත්. නේද? ඒ වගේ නෙමෙයි භික්ෂුවක් පේන්න ඕන කියලා. ඒ මේ හැබැයි මතක තියාගන්න එතන අපි භික්ෂුව කියන එක ගන්නව ගන්නවට වැඩිය ගොඩාක් හොඳ අරහත් මාර්ගයේ ගමන් කරන රහතන් වහන්සේ නමක් වෙන්න ඉන්න කෙනා. එහෙමයි ස්වාමී. එතන මෙහා දෝෂ තියෙනවනේ මහන්සිය. නවක භික්ෂූන් ඉන්නවා. නිවනට පුරුදු වෙන අය ඉන්නවා. ඒ වගේම බුද්ධ ශාසනයට ආසාවෙන් මහාන වෙනවා. නමුත් නිවන ගැන ලොකු දෙයක් තේරෙන්නේ නැහැ. අඩුපාඩුකම් වෙන්න පුළුවන්. එතකොට අපි මේ මේ කාරණාවේදී හොඳටම ගන්න ඕන කාරණාව තමයි අරහත්ත්වයටම ජීවිතය කැප කළා නම් ඒ භික්ෂුවගේ රැස්මාලාව තමයි කුසල්. එහෙමයි ස්වාමීනි. ඒකයි එතන තියෙන්නේ. එතකොට අරහත්ව මාර්ගයෙන් බැහැර වෙච්ච ගමන් අඩුපාඩු ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට මේ භික්ෂුව අඩුපාඩු වලින් ප්‍රකට වෙන්නේ. සාමාන්‍යයෙන් අද කාලේ රැස්මාලාව කියන අපි කියමු රැස්මාලාව කියන ප්‍රසිද්ධියට ගමුකෝ. අද ප්‍රසිද්ධ වෙන්න හිතනොත් මොකක් හරි කුණුහරුපයක් කියනවා. මිනිස්සු හිතාන්නේ මේ ටීවී එකේ, Facebook එකේ, YouTube වල නිතර පේනවනම් ප්‍රසිද්ධයි කියලා. ඉතින් ගස් ගල් හිටම් පේනවනේ. ওই වීඩියෝ වලට ගස් ගල් පර්වත එම ඊළඟට ඉරහඳ ගංගා ඇලදොල පර්වත වීඩියෝ වල නිතර පේන්නේ අහස. ඒකට ඒවට තියනවද හැඟීමක් අපි ප්‍රසිද්ධයි අපි ප්‍රසිද්ධයි කියලා. දැක්කද සක්කාය දිට්ඨිය නිසා අල්ලගත්තදී පැහැදිලි නේද මේ කාරණාව? ඒ වෙලාවට හිතන්න ඕන දැන් වීඩියෝ එකකින් හරි Facebook වල හරි YouTube වල හරි අන්තර්ජාලයේ හරි පෝස්ටර් වල හරි කෙනෙක්ගේ රූප නිතර යනවා නම් එයා ඒ වෙලාවට ධර්මයට හිත ගන්නවා නම් එයා කල්පනා කරන්න ඕන මේ වගේ ගස් ගල් පවා යනවනේ. ඒක මේ ධර්මානුකූල ධර්මානුකූලයි. එතකොට එයා සක්කාය දිටිය වැස ගන්න නැතුව යනවා. ඒක තේරුම් ගන්න ඕනේ ඉතින්. නිවනට කාරණා ඒ නිර්වාණය කරා යන කෙනෙකුගේ ගුණධර්මනේ මේ කියන්නේ නේ. ස්වාමීන් වහන්සේ අර සියලු තැන්හි ධර්මයට නැමුණු සිතින් ඉන්න ඕන කියන දේ ආයෙත් <laughs> ප්‍රකට ඒ ප්‍රකට වෙනවා. මේවා ඉතින් එකින් එකට එකක් පුරුදු කරනවා කියලා කන්වේනේ. මේ ගුණධර්ම ඔක්කොම එකට බැඳිලා තියෙනවා. කුසලයක් එක්ක. තවද මහරජාණනි සූර්යා මහා ජනකායට උණුසුම ලබා දෙමින් හැසිරේ. එහිම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ආචාරශීල ගුණයෙන් වත් පිළිවෙතින් ධ්‍යාන විමුක්ති සමාධි සමාපත්තියෙන් ඉන්ද්‍රිය බල බොජ්ජංගයෙන් සතිපට්ඨාන සම්‍යප්ප්‍රදාන ඉරිදිපාදයෙන් දෙවියන් සහිත ලෝකයා උණුසුම් කළ යුත්තේය. මහරජාන්නේ සූර්යාගේ මේ පස්වෙනි අංගයේ ගත යුත්තේය. සූර්යා උණුසුම ලබා දෙනවනේ. එහෙමයි. ඉන්න බෑන් ටිකක් වෙලා ඉන්නකොට ඉක්මනට එළියට ඇතුට එනවනේ. එහේ. ඉරේලිය ගොඩක් වෙලා ඉන්න බෑනේ. එහේ. එතකොට ඒ වගේ භික්ෂුව විසින් ආචාර සීල ගුණයෙන් වත් පිළිවෙත් වලින් ධ්‍යාන විමුක්ත සමාධි සමාපatti වලින් ඉන්ද්‍රිය බල බොජ්ජංගෙන් සතිපට්ඨානේ සම්‍යක් ප්‍රදානේ වීරියෙන් 이르දිපාදේ දෙවියන් සහිත ලෝකයා උණු කරලා දාන්න ඕන. භික්ෂුවක් අරහත්ත්වයට පත් වෙන භික්ෂුවක් මේ ලෝකේ උණු කරනවා. ඒ උණු කරන්නේ ගුණේ. දැන් මම රහතන් වහන්සේගේ ජීවිතේට මෙහා දෙයක් කියන්නම් මහත්තයා. අවසරයි ස්වාමී. රහත් නොවුන කෙනෙක්ගේ විස්තරයක් කියන්න. ඒ තමයි මෙච්චර මේ ඉර මඩල සඳ මඩල තියෙනවා. මේ ඉරෙන් කවදාවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනය රත් වෙන්නේ නැහැ. ඒ වුණාට පතිවෘතව මේ රැකපු යසෝදරා නිසා සංසාරේ කී ගමන ශක්‍රයාගේ ආසනය උණු කළා තියෙනවා. එහෙමයි සර්. ඒවා කළේ ගුණෙන් නේද? එහෙමයි. ගුණෙන් නේද? එහෙසයි. ගුරු ගෞරවය නැමැති ගුණෙන් නේද උණුනේ? එහෙමයි. දැන් සංසාරේ ඒ රස්නේ තේජස ලෝකේ සැලී යනවනේ. ලෝකේ සැලී යනවනේ ගුණේට. ඒතර භික්ෂුවක් සතර සතර සතිපට්ඨානේ සංවර භවෙන් හැම එකෙම උණු කරන්න ඕන කියලා. දැන් අපි ගත්තොත් එහෙම යම්කිසි භික්ෂුවකට චෝදනා කරද්දී නිතර නිතර ඒ භික්ෂුව ඉවසීමෙන් වාසය කරනවා නම් ඒ භික්ෂුව ඉවසන් ඉවසන් අර පිරිස හැකිලෙනවා. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගෙදරකට ගිහිල්ලා. උන්වහන්සේ රෑ රාත්‍රියේ ඉඳ තැනක් නැතුව ගෘහයකට ගිහිල්ලා නැවතුච්ච ගමන් ඒ ගෙදර ගෑනු කෙනා රාත්‍රිය ඇවිල්ලා එක එක 64 මායන් දාලා අනුරුද්ධයන් වහන්සේ අල්ලගන්න හැතුව ඒ වෙනුවට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එසැනින් net බිමට යොමු කරගත්තා. අර ස්ත්‍රිය බය වුණානේ. ඉක්මනට ඇඳුම් ආය පහු තිබ්බ විදිහටම ඇඳගෙන දණ්ඩ නමස්කාර කළා සමාව අරගත්තානේ. එහෙමයි ස්වාමීනි. සමාව අරගෙන මේ පවුදා දාන දීලා තෙරුවන් සරණ ගියා. හැබැයි බුදුරජාණන් සිල්පදයක් පැනෙව එක වහලයට ස්ත්‍රියක් ඉන්න ගෙදර කිඳිපා කියලා. එතකොට ඒ උන්වහන්සේගේ ඉන්ද්‍රිය සංවරයෙන් ඈව උණු කළා දැම්මනේ. ඉන්ද්‍රිය සංවරය තිබ්බේ නැත්නම් දෙන්නම රාගයෙන් උණු වෙනයි උණු වෙලා යන්නේ. ඊළඟට විමලා කියලා වෙසඟනක් මහවණේට ඇවිල්ලා මුගලම් මහරහතන් වහන්සේව අල්ලගන්න හදද්දී මුගලම් මහරහතන් වහන්සේ වදාළ එම්බා ස්ත්‍රිය තොගේ ශාරීරියේ හරියට මේ වැස්ස කාලයට උතුරන අසුචි වලක් වගේ කිව්වා. මෝඩ ජනතාව නම් මඳේ ඉරිච්ච හරක් වගේ ළඟට ගාටගෙන එයි කිව්වා. මුනිවරු නෑ කිව්වා එහෙම. මුනිවරුත් එක්ක හැප්පෙලා නිරේ යන්න එපා කිව්වා. එහෙමයි. විමල බය වුණානේ, මහාන වුණානේ පස්සේ, අරහත්ත්වයට පත් වුණා. එහෙමයි. එතකොට ඈගේ ජීවිතේ ඈගේ ජීවිතේ තිබ්බ සකල ක්ලේශ උණු කරලා දැම්මන් රහතන් වහන්සේගේ සංවර බවයි ඒ රහතන් වහන්සේගේ සංසිඳියාවයි උතුම් වූ ගුණධර්මයි ඒ අරහත් ගුණය නිසා එහෙමයි ස්වාමී. ඒ නිසා භික්ෂුවක් අනිත් අය රක් කරවන්න කියනවා ගුණධර්ම වලින් සතර සතිපට්ඨාන. අද කාලේ හාමුදුරුවෝ කිව්වොත් එම එන්නේ නැහැ පාංශකූලෙට. ඕන්න මිනිස්සු රත් වෙනවා. එන්නේ නැහැ තොපේ දානෙට. මිනිස්සු රත් වෙනවා. එහෙම නේද? එතකොට අද මිනිස්සු රත් කරවන්නේ කියනවා. ඒ විදිහට මිනිස්සු රත් කරවන්නේ මිනිස්සු රත් කරවන්න ඕන කියනවා සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ඉන්ද්‍රිය සංවරයෙන්, සතර සතිපට්ඨානෙන්. ඒවා ඒ විදිහට තමයි මිනිස්සු රත් කරවන්නේ. ඒ විදිහට කරනවා නම් ඔන්න අරහත්ත්වයේ නිවන පෙනිපෙනී ඉන්න කෙනෙක්. ඒ වික්ෂුන් වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. එතකොට අද කාලේ ගොඩාක් අඩුපාඩු පේන්නේ අරහත්ත්වයෙන් ඈත් නිසා. ඒ රහතුන්ගේ යුගයෙන් ඈත් වුණ නිසා. ඒකයි පැහැදිලිව තේරුම් ගන්න තියෙන්නේ. මේ අරහත් යුගයෙන් ඈත් වීම තේරුම් ගන්න ඕන. රහතන් වහන්සේලාට පහදින්න ඕන. චෝදනා කිරීමක්, තවත් කෙනෙක් පහත් කිරීමක් මෙතන නැහැ. එහෙමයි සම්. ධර්මයේ ඉස්මතු වීමක් තියෙනවා. දැන් ධර්මයේ ඉස්මතු වෙනකොට ධර්මයේ නැති අය කොහොමද පල්ලයට වැටෙනවා ඉතින්. එහෙම නේද? ඒසයි. කවුරුත් ඔබත් මමත් ධර්මයේ නැත්තම් නිකම්ම පල්ලයට වැටෙනවා ධර්මයේ ඉස්මතු වෙලා පේනකොට. එහෙමයි සාන්. නේද? සිරිපාද කම්බේ උතුම් තැන තියෙන්නේ පද්මේ තියෙන මුදුනේ කියලා කාට හරි පේනොත් Taman ඉන්නේ පල්ලහ කියලා දන්නවනේ. එහෙමයි ස්වාමීනි. නේද? එච්චරයි මේකේ තියෙන්නේ. අනිත් අයට චෝදනා කරන්න බෑ උඹ වැරදි කියලා. මොකද සමනොත් පහළ ඉන්නේ. එහෙමයි සම. ඒ නිසා ගිහි මිනිසුන්ට සංගයට ඇඟිලි දික් කරන්නත් බෑ. තමන් හොඳට තේරුම් ගන්න ඕන. මේ තමයි අරහත් ගුණ. ධර්මේශමතු කිරීම පිණිසයි අපි මේ දහම් කරුණු කියන්නේ තේරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. මේ සක්ක අපිටත් තියෙන මේකට පහදින්න. මහා සංග්‍රහත්මේ ගුණ නේද? මම මේ මේ මහා සංග්‍රහත්මේ ගුණනේ මහන්තයා නේ. ඊළඟට කියනවා මහන්තයා තවද මහරජාන්නේ සූර්ය දිවි රාජ්‍ය රාහු අස්රේන්ද්‍රයාට බියෙන් හැසිරේ. එහෙමයි ස්වාමී. ඉර රාහුට බයයි. ඒ වගේම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් දුෂ්චරිත දුර්ගති විෂම කටුක විපාක නිරෙහි වැටීම ක්ලේශවල දෘෂ්ටිගත නොමග යෑම නොමග සේවනය කිරීම ආදී දුකටපත් සත්වයා දැක සසරට බියපත්ව මහා බය සංවේග භයෙන් යුතු මනසින් සංවේගයටපත් විය යුතුය. මහරජාණන් සූර්යාගේ මේ 6 වෙනි අංගයේ ගත යුත්තේය. මහත්මයා මේක මෙහෙමයි කියන්නේ ඉර දැන් අපේ විද්‍යාවෙන් විද්‍යාව ගන්නකොට ඉරායේ අතරමැදි තව ග්‍රහයකුයි ඊළඟට පෘථුවියයි ඇවිල්ලා ඒවා ඔව් ඒක නාභිගත වීමත් එක්ක ඒ හිවණැල්ලෙන් වෙහෙන කතාවක් ආවන්නේ එහෙමයි ස්වාමී. ඒතර ලෝකෙම විද්‍යාව කියලා පිළිගත්තේ ඕක. මේ ලෝකේ ඉර රාහු අල්ලනවා කියලා එකක් තියෙනවා. මොන චක්‍රේ ඇඳලා පෙන්නුවන් ඉර රහව අල්ලනවා කියලා එකක් තියෙනවා. ස්වාමීන් සූර්ය පිරිත සූර්ය පිරිත ඡන්ද පිරිත බොරු වෙන්න ඕනේ නේනම්. එහෙමයි ස්වාමී. මගේ බුදුරජාණන් වහන්සේගේ හඳව හදමල්ලෙන් මේ පිටවිච්ච වචන බොරු වෙන්න ඕනේ නෑ. ඉර රහව අල්ලනවා කියලා එකක් නැත්තම්. ඉර රහව අල්ලන්න යද්දි තමයි ඉර මණ්ඩල කියන්නේ නමෝ තේ බුද්ධ වීරත්තු ඉරේ දිවි රාජය කියනවා බුද්ධ වීරයන් වහන්සේ নমස්කාර වේවා. විප්ප මුත්තෝසි සබ්බති ඔබ වහන්සේ නම් සියලු දුකෙන් නිදහස් වුණා බුදුගුණ කියනවා. සම්බාධ පටිපන්නෝස්මි අනේ මට කරදරයක් වෙලා. තස්ස මේ සරණම් බවාති. පින්වන්තයන් වහන්සේ මට සරණ වෙන්න. වැඳ වැඳ සරණ ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ ගාතාවක් දේශනා කළා. මේ රාහු හිරු මණ්ඩල තථාගතයන් වහන්සේ සරණ ගියා. ඒ හිරු මණ්ඩල විසින් තමයි මේ ලෝකයේ ආලෝකමත් කරන්නේ. ඒ හිරු මණ්ඩලට යන්ත දීපා. අතහැරපන් කිව්වා. ඊට පස්සේ රාහු අසුරේන්ද්‍රයා වේපචිත්ති ගාවට ගියා වෙවුලාගෙන බය වෙලා දාඩිය දාගෙන. ඊට පස්සේ අහනවා මොකද වේපචිත්ති? මේ රාහුගෙන් අහනවා වේපචිත්ති අසුරයා මොකද කියලා. කියනවා මේ උඹ මොකද බය වෙලා ඇයි ඉර යන්ට ඇරේ ඊට පස්සේ කියනවා බුද්ධ ගාථා බිගීතෝ මෙහි තථාගතයන් වහන්සේ ගාතාවක් කියුවා එතකොට මම ඒක ඇහුවේ නැත්තම් බුදුරජාණන් වහන්සේ ගාථාව කියද්දිනුත් මම ඉර ඇල්ලුවා නම් ජීවන්තෝ න සුඛං ලබේ. ජීවත් වුණත් සැපයක් නම් ලැබෙන්නේ නැහැ. සත්වදාමේ ඵලයේ මුද්දයිර ඔළුව හත්කඩකට පැලෙන්න පුළුවන්. නැත්තම් ජීවත් වුණත් සැපයක් නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඉර මණ්ඩල බේරා ගැනීමට දක්වන පළවෙනි කරුණ තමයි ඉර මණ්ඩල බුදුරජාණන් වහන්සේ සරණ ගියා. එහෙමයි සර්. හිරු දෙවියන්, සඳ දෙවියන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා තියෙනවා. එහේ. ශ්‍රාවකයෝ කියලා. බුද්ධ කාලේ වෙලා තියෙනවා සමහර වෙලාවට මහත්තයා ඉර මුඳුන් වීගෙන යනකොට මේ රහතන් වහන්සේ පුංචි රහතන් වහන්සේ නම පාලනන පුංචි ස්වාමීන් වහන්සේ නම මේ පුංචි ස්වාමීන් වහන්සේට දානේ වරදී කියලා ඉර මඩල කැරකෙන්නේ නැතුව ඉඳලා තියෙනවා. පෙරවරුම කරගෙන ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. අද මේ මේ මිනිස්සු ආ පිළිගන්නේ මහන්තයා. නමුත් සිදු වුණා. එහෙමයි ස්වාමීනි. මේ තියෙන ඉරු මණ්ඩල සඳ මණ්ඩල මේ කල්පය පවතින දුරු තථාගතයන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඉරහඳ දන්නවා බුදු කෙනෙක් පහළ වුණ වග. අර වතුර බින්දුවකට මිනිමරා ගද්දී බුදු කෙනෙක්ගේ ආනුභාවය නිසා වැස්ස වහිනවා මිසක්කා ආය වැස්සක් එයිද මහත්තයා? ආය වසුරක් පොළොවට වැටෙයිද? එනමුත් වහින්නේ බුදු කෙනෙක්ගේ අනුභවය නිසා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ බුද්ධානුභවය තියෙනවා. එතකොට මේ ඉර රහවුට බයයි. ආන් ඒ වගේ මේ පිළිවෙතේ හෙදෙන භික්ෂුව දුෂ්චාරිත දුර්ගති විෂම කටුක විපාක නිරේ වැටෙනේවා මිනිසුන්ගේ තියෙන්නේ ක්ලේශ මේවා දැකලා අම්මෝ මෙහෙම සංසාරයකට නම් ආයෙනම් අපි නම් වැටෙන්න එපා කියලා සසර ගැන බය උපදව ගන්න කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් මහත්තයා ඒකනේ කිව්වේ දැන් අපි කිව්වේ දෘෂ්ටි අනුසයක් තියෙනවා. ඊළඟ දෘෂ්ටි උපාදාන තියෙනවා. ඒ කියන්නේ හිතට දෘෂ්ටියක් ආවට පස්සේ ඒක උපාදාන වෙලා ග්‍රහණය කරගන්නවා. එතකොට මහත්තයා බැරි වෙලාවක් ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුණොත් මම ළඟදී අර ආරණ්‍යයකට ගියා. ඒ ආරණ්‍යයේ උපාසක මහත්තයා ආරණ්‍ය හදපු හාමුදුරුවෝ 300 ගානකට උපස්ථාන කළා. මැරිලා ඒ ආරණ්‍යෙම යකෙක් වෙලා ඉන්නවා දන් දීපු නිසා මහා බලගතුයි. ඇයි ඔහු යකෙක් කරවේ? ඒ හාමුදුරන්ට උපස්ථාන කරනට එයා තමයි ලොක්කා. එයා කියන විදිහට අනිත් අය කරන්න ඕන අනිත් අය බයෙන් තමයි උපස්ථාන කරන්නේ. ඒ වගේම මගේ ආරණ්‍ය මගේ ආරණ්‍ය මමයි හැදුවේ මමයි හැදුවේ කියලා ඒකෙම läගගෙන ඉන්නවා. මැරිලත් එතනම ඉපදුනා. එහෙමයි ස්වාමීනි. එතකොට මහත් ඒකත් පස්සක තියන්න ඊට පස්සේ සපත්තුවට පෙරේතෙක් වෙච්ච හැටි. එහෙමයි. එතකොට ඕවා දකින්නකොට මහත්ය තම තමන්ගේ ලෝක ගැන බලන්නකෝ. අපි එක එක දේවල්ට උපාදාන වෙයි මේ සෝතාපන්න වෙලා නැත්තම්. සෝතාපන්න කෙනා තමයි ඒකාන්තයෙන්ම සතර අපාය වැටෙන්නේ නැති කෙනා. එහෙමයි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙන්න ඕන බුදු කෙනෙක්ගෙන් එහාට හිත යන්නේ නැහැ. එහෙම තිබ්බොත් බේරිල්ලක් තියෙනවා. එතනින් මෙහා සියලු දෙනා සතර අපායට වැටෙන ඊළඟ ස්වභාවයෙන් යුක්ත ඊට පස්සේ තමයි අර සංඝයාට උපස්ථාන කළාන කියලා නෑ අර යකා ගියාට පස්සේ ඒකා යකේ එහෙමයි ස්වාමී උදාහරණයක් ගත්තොත් මිනිස්සෙක් වෙලා බල්ලෙක් මිනිස්සෙක් බල්ලෙක් වුණාට පස්සේ බල්ලා හිතන්නේ මිනිස්සෙක් විදිහටද බල්ලෙක් විදිහටද එහෙමයි ස්වාමී බල්ලෙක් විදිහටනේ මිනිස්සෙක් ගිහිලා හරකෙක් වෙලා ඉපදුනාට පස්සේ හරකා හිතන්නේ මිනිස්සෙක් විදිහට නෙමෙයි හරකෙක් විදිහට. අය අපේ ඥාතිත්වය ගැන කල්පනා කරලා තේරුමක් මම ඔක කියන්න හේතුව තමයි මිනිස්සු අහනවා ඇයි මේ මිනිසුන්ට හිතා මේ මැරිච්ච මල පෙරේතයන්ට හිතන්න බෑයිද මේ පව් ඇයි අපිට වද දෙන්නේ ඇයි අපිට කරදර කරන්නේ කියලා. ඒ පෙරේතයාට එහෙම හිතෙන්නේ නැහැ. ඒ පෙරේතයාට හිතෙන්නේ පෙරේත විදිහට. එහෙමයි. යකාට හිතෙන්නේ යකු විදිහට, නයාට හිතෙන්නේ නයා විදිහට. ස්වාමීන් එහෙම සංසාරයක්. එහෙම සංසාරයක්. ඒ නිසා වැටුනොත් ඉවරයි. ස්වාමීන් වහන්සේ අපිම දන්න සිද්ධි තියෙනවා මහන්තයා. සමහර ඔය පරණ ආරණ්‍ය වල ගල් ගුහාවල ඉඳලා ඔ නිකන් ඔහේ මොකක් හරි බණ භාවනා කරගෙන මැරිලා ඒ ගල් ගුහාවෙම හාඳුරු ඉපදිලා යකා වෙලා. එහෙමයි. ඊට පස්සේ යකා. ආයේ ගල් වෙනට කාටවත් යන්න දෙන්නේ නැහැ. එතන බණ භාවනා කරන්න දෙන්නේ නැහැ. ස්වාමීනි මේ සසරේ භයානක බව ඇත්තටම අපිට මේ කාරණා අපි මේ නොසිතන නිසාම අපි සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ නමුත් ස්වාමීනි අර වහන්සේ මතක් කළ උදාහරණේ සිරෙප්පුවකට වෙනත් දෙයකට කුඩා ආදරයක් ඇති වෙනවා. අමෝ සතර අපායේ බිය ඒව හිතුවේ නැත්තම් මහත්තයා මේ සංසාරයට බය වෙන්නේ නැහැ. එහෙමයි සර්. ඊට පස්සේ මැරිලා මල පෙරවිත වෙලා අසූචි කකා කිසිම නිවනක් නැහැනේ මහත්තයා. එහෙමයි. ඊට පස්සේ තිරිසන් ලෝකෙ ඉපදුනාට පස්සේ පෙරේතේ වුණාට පස්සේ නිරේ ගියාට පස්සේ මිලේච්ඡයන් වෙලා ඉපදුනාට පස්සේ අනක්ුණක් නැතුව ඉපදුනාට පස්සේ එහෙමයි ස්වාමී. බය වෙනවනේ මේ සසරට බටහිර ලෝකයේ ඉපදුනාට පස්සේ ඊ අර තියෙන්නේ මොකද්ද මේ පිටරට ක්ලබ් තියෙනවා නයිට් ක්ලබ් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සතියන්තේ ගන්නකොට ලක්ෂ සංඛ්‍යාත පිරිස මේ බලනකොට වීදිවල ඔළුව විතරක් පේන විදිහට එච්චර බටහිර රටවල් වල ක්ලබ් ගානේ ඉන්නවා. එහෙමයි සර්. ඊළඟට මිනිහක් මේ මේ දවලා ඇවිල්ලා කරන්නේ පාටිය දෙන එක. මේ මිනිය දාලා මේ පුච්චලා මේ ඇවිල්ලා කරන්නේ සියලු දෙනා මේ වයින් බොන්න එක. එහෙමයි. ඊළඟට ක්ලබ් වල ඉන්නේ 70 අවුරුදු 70 මිනිස්සු පිටරට බඳිනවා. ඕන තරම් විවාහ 80 මිනිස්සු. එහෙමයි ස්වාමී. ඊළඟට අවුරුදු 50 50න් උඩ ඕන තරම්. එහෙමයි. ඊළඟට සමහර අයට විවාහ කියලා එකක් නැහැ. දා මේ චීනේ බඩට එන දරුවෝ තම්බලා අම්මම තම්බලා කරන දරුවෝ. එතකොට මහත්ය මොකද්ද මේ? ওই වගේ සංසාරයකට වැටුනොත් ඉවරයි. සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලෝ මේ ෆෝන් වල සුදුහම තියෙන උන්ගේ රූප බල බලා හිත පිහිටවාගෙන ඉන්නවා සුදුහම තියෙන උන් ගැනම. එහෙමයි ස්වාමී. ගිහිල්ලා මොකක් හරි අපි කියමු පිනකුත් ඉස්මත් වෙලා මොකක් හරි පිනකුත් ඇවිල්ලා ඉපදුනා කියලා සුද්ධ අතර ආයෙත් ඊළඟට ආයෙ මිනිස්සෙක් වෙයිද? ස්වාමිනේ මේ අම්මා තාත්තා කියන පැනවීමත් ඒගොල්ලෝ එහෙම විශ්වාසයක් කරන්නේ නැහැ. ඉතින් ආ ඊළඟට තමයි අර මරණේක ලෙඩ වෙලා ඉන්නකොට ඉන්ජෙක්ෂන් ගහන එක බටගලවන ඒවා මව් මැරීම පියා මැරීම කොච්චර සිද්ධ වෙනවද ඊළඟට තිරිසන් ලෝකේ උන්ගේ විනෝදාංශ සමහර අයගේ විනෝදාංශ බල්ලෝ කව්වලා තමන්ගේ බල්ලා සැරට හදා ගන්න තවත් අයගේ සැරට හදා ගන්න ඔට්ටු දාලා බල්ලෝ කව්ව ගන්නවා එහෙමයි ඉතින් මම මට මතකයි මහමේක පස්තරේ වගේ විස්තරයක් ගියා. එතකොට ඒ මිනිස්සුන්ගේ තෘප්තිය පිණිස අර සත්තු ලේ පෙරාගෙන කාකුටා ගන්නවන කුකුල් පොර තියෙන. ඒ වගේ. මේක පුදුම ලෝකයක්. මනුස්ස ලෝකෙත් මේ මේ පෘතුගීසින් ඇවිල්ලා ආගම මේ ලංකාවේ ප්‍රචාරය කරනකොට මේ පුංචි දරුවෝ උඩ දාලා කුකුලෝ කෑ ගහන විදිය මේ බලාපල කියලා බයිනේට්ටු ඇල්ලුවා. ඊට පස්සේ පුංචි ළමයි ඇඹරුවා. පාලම් වලින් කිඹුල්ලෝ ඒ වතුර ඉන්න තැන්වල පාලම් වලින් මිනිස්සු දාලා තිනවා කිඹුල්ලන්ට කන්න. ඒතකොට ඒ පාලමේ අදිසද්දයක් ඇහිච්ච ගමන් කිඹුල්ලෝ කටෙන් කට උඩට හරවනවා කියනවා. එච්චර පෘතුගීසි මේ ලංකාවේ මිනිස්සු විනාශ කළා. ඔය වාගේ සංසාරයකට වැටෙන්න වෙයි මහන්තයා. හරි භයානකයි ස්වාමී. හරිම භයානකයි මහන්තයා. ඊළඟට රාජවරු අල්ලලා පුතාට රජ කෙනෙක් අල්ලලා රජුරුව දුවනවා පුතා ඉතුරුලා පොඩි දරුවා. සතුරු රජ ඇවිල්ලා මේ කොල්ලගේ අතපය කපපන් කියනවා. ඒතර වදකේ ඇවිල්ලා කඩුව උස්සලා පොඩි එකා ගාව ඉට ගන්නකොට අර පොඩි එකා අහනවා ඇයි මාමේ කියලා. තෝගේ අතපය කපන්න කියනවා. අනේ මගේ අතපය කැපුවොත් කැවුම් කන්නේ කොහොමද කියලා අහනවා. ඒ වගේ පොඩි උන් මැරුවා මහත්තයා. ඉතින් ඒ නිසා මහවංශ කියවන්නකෝ. මහවංශය කියවනකොට තමයි සංසාරේ මාය. මහත්තයා මේ රටම එක්ෂේසත් කරපු ධාතුසේන රජුරුව පුදුම දුකක් විඳලා මේ රට එක්ෂේසත් කළේ. එහෙව් රජුරුව තමන්ගේම පුතා හිතුවා පස් ගහලා මරනවානේ. බිත්තියට තියලා මේ ඇඳුම් ගලවලා බිත්තිය බිත්තියට හේතු කළා හේතු කරවලා මඩ ගගහ මඩ ගගහ මේ විනාශ කළා දානවා. එහෙමයි. ඔය වාගේ සංසාරයකට යන්න එපා කියලා කියනවා. එතකොට හිරු මණ්ඩල රාහුට බයයි වගේ මේ සංසාරයට බය වෙන භික්ෂුව නම් අමා මහ නිවන ලබනවා කියනවා. අපි තව තියෙන ඉතුරු කාරණාවත් කතා කරමු. කියනවා සූර්යා උදා වීමෙන් ලෝකේ හරි වැරදි පෙනේ. ඒ වගේම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ඉන්ද්‍රිය ඉන්ද්‍රිය බල බොජ්ජංග සතිපත් සතිපට්ඨාන සම්‍ය ප්‍රදාන ඉරිතිපාදයන්ගෙන් ලෞකික ලෝකෝත්තර ධර්මයන් පෙන්විය යුත්තේ මහරජාණන් සූර්යාගේ මේ සත්වෙනි අංගයේ ගත යුත්තේ. ඒ කියන්නේ මහත්තයා සූර්යා උදා වීමෙන් තමයි ලෝකේ හරි වැරදි තැන් පේන්නේ. හරිනේ සම විසම තැන් වල ගොඩලි තැන් ඔක්කොම පේන ඉරපෑවුවට පස්සේනේ ඒ වගේ තමයි පිළිවෙතේ දෙන භික්ෂුව ඉන්ද්‍රිය ධර්ම ඊළඟට බල ධර්ම, බොජ්ජංග ධර්ම, සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන, 이르දිපාද ලෞකික ලෝකෝත්තර ධර්මයන් පෙන්විය යුත්තේ. ඒ කියන්නේ මහත්තයා ඒ භික්ෂුවක් විසින් අන් අයට කියලා දෙන්න ඕනේ කුසල් අකුසල්. ශ්‍රද්ධාව ගැන, වීරිය ගැන, සතිය ගැන, සමාධිය ගැන. කියන්නේ භික්ෂුව ඉරුමඩලක් වගේ වෙන්න ඕන කියන. එහෙමයි සර්. ඒ කියන්නේ භික්ෂුව නිසා මිනිසුන්ට කුසල් අකුසල් පේන්න ඕන කියනවා. එහෙයි. භික්ෂුව නිසා මිනිස්සු ඇත්ත නැත්ත හොයාගන්නේ කියනවා. එහෙමයි සම්. ඒ ඒ හරියට හිරු මණ්ඩලෙන් හරි වැරදි තැන් පේනවා වගේ. හිරු මණ්ඩල වගේ නේද? හිරු භික්ෂුවක් ඉර වගේ වෙන්නේ කියනවා. එහෙමයි අර ධර්මයේම දායාද කරන්නේ. ධර්මයේම අනිත් ඒ ඒකට බලමු උපමාවක් තියෙනේ. එහෙමයි අවසාන වාක්‍ය දෙක. වංගීස මහරජාණන් වංගීස මහරහතන් වහන්සේ මේ වදාළේය. යම්සේ සූර්යා උදා වෙන කල්ලි ප්‍රාණින් හට රූප පෙනෙයි. පිරිසුදු දෑත් අපිරිසුදු දෑත් පෙනේ. යහපතත් අයහපතත් පෙනේ. එහිම ධර්මදර වූ භික්ෂුව අවිද්‍යාවෙන් වැසී ඇති ජනයාට විවිධාකාර මාර්ගයෙන් මාර්ගයන් ඇති බව පෙන්වා දිය යුත්තේය. සූර්යයා උදා හොඳ නරක පෙනෙන සේනි. ධර්මදර භික්ෂුව විසින් විවිධාකාර මාර්ගයන් ඇති බව ජනයාට තේරුම් කරලා දෙන්න ඕන කියනවා. ඒකනේ ලොකු ස්වාමීන් වහන්සේ ධර්මදරයන් වහන්සේ නමක් විදිහට ඔය පාවරේ ගියොත් වැරදි බුදුන් උපන්නා කියලා කියන පාරේ යන්න එපා. උඹලා අමාරුවේ වැටෙයි. මේ බඩ යනකොටම ධ්‍යාන ලබනවා කියන පාරේ යන්න එපා. උඹලා අමාරුවේ වැටෙයි. රහත් රහත් රහත් රහත් කියලා තමාව හොවා දක්වන අය පිටිපස්සේ යන්න එපා. අමාරුවේ වැටෙයි කියලා මාර්ගය පෙන්නවා. මේ ධර්මදරයන් වහන්සේ පන්නා පන්නා ගහන කෙනෙක් නෙමෙයි. පාර පෙන්නලා අයින් වෙනවා. එහෙමයි ස්වාමීනි. හිරු මණ්ඩල ලෝකෙට පායලා හිරු මණ්ඩල බහැලා යනවා. ඒ වගේ ධර්මදරයන් වහන්සේ නමක් වුණාට පස්සේ හරි වැරද්ද ලෝකෙට කියලා දෙන්න ඕන. ඒකේ යනවද නොයනවද කියන එක මිනිස්සුන්ගේ වැඩ. ඒ නිසා ඇත්තටම ධර්මදරයන් වහන්සේ නමක් විසින් මේ මිනිසුන්ගේ ස්වභාවල් ඊළඟට මිනිස්සු සතර පාය වැටෙන විදිය, සසරට වැටෙන විදිය මේ ඔක්කොම පෙන්වලා දෙන්න ඕන. සුගති යන විදිය, බ්‍රහ්ම ලෝකේ යන විදිය, නිවනට යන විදිය පෙන්වලා දෙන්න ඕන. ඉතින් ඒ නිසා භික්ෂුව ඒ විදිහට හිරුමඬලක් වෙනවා. එහෙමයි. ඒ නිසා මේ ලෝකේ යම් තාක් ධර්මදරයන් වහන්සේලා හිටියද ධර්ම කතිකයන් වහන්සේලා රහතන් වහන්සේලා උන්වහන්සේලා හිරුමඬලක් වගේ මේ ලෝකෙට පිහිට වුණා. හරි වැරද්ද පෙන්වලා දුන්නා. ඒ විදිහට තමයි මේ ඉරෙන් ගන්න ඕන උපමා හත කියන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ අද දවසේත් අපට කරුණාවෙන් මේ උතුම් රහත් මාර්ගයේ මහා සංඝරත්නයේ ප්‍රතිපදාව පැහැදිලි කොට දේශනා කරන්නට යෙදුනේ. ස්වාමීනි අපේ කාලය නිමා වුණා. අපිට අවසර ලැබේවා. පින්නතුනේ අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ කැනඩාවේ ටොරන්ටෝ මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වත් පිරිසක් විසින් මේ සදැහැවතුන් උදෙසා උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි පින්වත් ස්වාමින් වහන්සේට ඊටම ගෞරවයෙන් ආරාධනා කරමු. අවසරයි ස්වාමීනි. ඔව් මහත්මයා අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වය දරන්නේ කැනඩාවේ ටොරෙන්ටෝ මහමෙවුනා භාවනා අසපුව අසපුවට සම්බන්ධ පිරිසක් විසින් මේ පින්වතුන් විශාල පිනක් අද දවසේ රැස් කරගත්තා. මේ රහතන් වහන්සේලාගේ ජීවිත ඒ වගේම නිවන් මාර්ගයේ මනාව ගමන් කරන භික්ෂුන් වහන්සේලාගේ ජීවිත ගැන තේරුම් ගන්න මේ අවස්ථාවක් හදන එක. එහෙමයි. ඇත්තටම මේ රහතන් වහන්සේලාට සාදුකාර දිති ඒ අරහත් ගුණයට පැහැදිලි පැහැදිලි අහන්න ඕන ධර්ම දේශනා මාලාවක් තමයි දැන් මේ මේ මිනිඳු රාජ ප්‍රශ්නේ මේ කාලේ කතා වෙගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඉතින් ඒ ඇත්තෝ බොහෝ පින් රැස් කරගත්තා. ඉතින් සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ මේ ධර්මයේ මේ විදිහට කතා වෙන්නේ බුද්ධ ශාසනයේ සිංහල ජාතිය තුළ විශේෂයෙන් ලංකාවේ. නිසා ලක්දෙරණ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් සුරකේවා. ඒ සුරකින්න පුළුවන් යහපත් නායකයෙක් අපිට පහළ වේවා. එතනම බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් සිංහල ජාතියේ උරුමය ඉරණම වෙනුවෙන් තමයි ඇත්තටම අපිට ආයේ නායකයෙක් නම් පහළ වෙන්න ඕනන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ පින්බලෙන් අපිට යහපත් නායකයෙක්ම ලැබේවා කියන අදහස සීකරනවා. හේතු අනාගත පරම්පරාවට මේ බුද්ධ ශාසනය දායාද වෙන්න ඕන සුරක්ෂිත රටක. එහෙමයි ස්වාමී. ඒකනේ මං කිව්වේ පෘතුගීසිකාරයන්ගේ කාලේ සුද්ධන්ගේ කාලේ බුද්ධඝම බුදුන් වැන්දේ හැංගි හැංගි. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා හරි නායකයෙක් හිටියේ නැත්නම් හැංගෙන්න වෙනවා. අපේ මුතුන් මිත්තන් මොනතරම් පීඩාවක් ඉන්නද කියන ඒකනේ ඒකනේ මේවා ඉගෙන ගන්න ඕන මහත්ය මහවංශයෙන් ඉගෙන ගන්න ඕන. ඉතින් ඒ නිසා තමයි අපි මේ විදිහට ප්‍රාර්ථනාවක් කළේ. ඉතින් ඒ වගේම මේ කවුරුත් නමින් මිය පරලොග්ගී ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ උතුම් දහම් දායාදේ අපිට ලබලා දුන්නේ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දුක් නිරෝගී දීර්ඝායු සම්පන්ති වේවා සකල සංගරුණට සිල් මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනාව භාවනාසපුර සම්බන්ධ පින්වතුන්ට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වෙලා මේ දහම් දායාදේ ලැබේවා ඒ වගේම ඔබ සියලු දෙනාටත් අපගේ මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ටත් සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලිය දහම් දායන් ධර්ම දාන සඳහා උදව් උපකාර කරන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් සිදු වේවා අපි කාටත් අර හිරු මණ්ඩලක වගේ එයින් ගත යුතු ගුණධර්ම දියුණු කරගෙන මේ බුද්ධ ශාසනය පිළිවෙත් පුරා ගන්නට වාසනාව ලැබේවා. ත්‍රිවංශ සරණයි. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ උතුම් රහත් මාර්ගය පිළිබඳව දේශනා කරන්නට යෙදුනේ. අපි හැමදෙනාම මේ උතුම් පුණ්‍ය ධර්මය නොවලහා අනුමෝදන් වෙමු. ඒ වගේම ඒ සියලු පුණ්‍ය ධර්මයන් අපි අපේ පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු ස්වාමීනි මේ සියලු පුණ්‍ය සම්පත් ඔබ වහන්සේට අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ධර්ම දාණය සිදු කරගනිමින් අපිරියස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේට එකසේම අනුමෝදන් වීමෙන් ස්වාමින් වහන්සේ සුවපත් වී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම උන්වහන්සේට අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා සදර උපවාහනීය ලක්කිරුගන් විතලිය අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නය ආශිර්වාදය ඇතිව මේ උතුම් සදාම් පිළිසඳරේ ඊළඟ පරිච්ඡේදය රැගෙන අපි ධර්ම දයාවෙන් ඔබ මුණ ගැහෙන්න. එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය